අද දවසෙත් මේ පින්වත් පිරිස බොහෝම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් මේ දේශනාව ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. විශේෂයෙන්ම කල්පනා කරන්නට ඕන සංසාර ජීවිතයේ පුරණ ලද කුසල ධර්මයක විපාකයක් හැටියට ලැබුණු වටින අවස්ථාවක් තමයි පින්වත්නි ධර්ම ශ්‍රවණමය අවස්ථාව කියලා කියන්නේ. මොකද බුදුරජාණන් වහන්සේ ਸਰවාඥතා ඥාණයෙන් දැකපු දුර්ලභ කරුණු අතර එක දුර්ලභ කාරණයක් තමයි දුර්ලභංච සද්ධම්ම ශ්‍රවණං ධර්ම ශ්‍රවණය කියලා කියන්නේ අතිශය දුර්ලභ කාරණයක්. ඒ තමයි භාග්‍යවතුන් වහන්සේගේ වචනය. නමුත් මේ පින්නතුන්ට හිතෙන්න පුළුවන් නමුත් ස්වාමීනි අපි ඉපදුන දවසේ ඉඳලා ධර්මයේ ශ්‍රවණය කරනවානේ. සමහර විට අපි ධර්මය ශ්‍රවණය කරන්නේ මව් කුසේ ඉඳලා. සමහර විට මේ පින්නතුන් මව් කුසේ ඉඳලම බනහපු පින්නතුන් ඉන්න පුළුවන්. ඒ මොකද අපි බිහි වෙන්න මව් කුසේ ඉන්න කාලේ ඉඳලම අම්මලා දැනගත්තාම මගේ කුසේ දරු ගැබක් පිහිටියා කියලා මවටත් ගැබටත් ආරක්ෂාව පිණිස පිරිත් ශ්‍රවණය කරන්න ධර්ම දේශනා ශ්‍රවණය කරන්න පෙළඹෙන අවස්ථාවන් තියෙනවා. එතකොට මේ ධර්ම ශ්‍රවණය කරන පිරිසක් එවැනි පිරිසක් වෙන්න පුළුවන්. නමුත් අපි කල්පනා කරන්න ඕන මේ ජීවිතේ අපිට ඒ අවස්ථාව ලැබුණට නැවත කවදා එවැනි අවස්ථාවක් ලැබෙයිද කියලා අපි දන්නේ නැහැ. ඒක මගේ අදහසක් නෙවෙයි බුදුරජාණන් වහන්සේගේ වචනය මම නැවත මේ පින්නතුන්ට මතක් කරනවා මේ ජීවිතේ අපි බුද්ධෝත්පාද කාලෙක මනුස්ස උපතක් ලබාගත් නිසා බෞද්ධ පසුබිමක ඒ කියන්නේ ධර්මය සරණ ගියපු අම්මා කෙනෙකුගේ කුසේ ඉපදුන නිසා අපි මව් කුසේ ඉන්න කාලේ ඉඳලම ධර්මය උරුම කරගෙන ආව වෙන්න පුළුවන්. බැරි වෙලාවක්වත් අපි මිත්‍යා දෘෂ්ටික මව් කුසක පිළිසිඳ ගත්තා ඒ අවස්ථාව අපිට ලැබෙන්නේ නමුත් මේ ලෝකේ සමහර මිත්‍යා දෘෂ්ටික ආගම් මුල් කරගත්ත රටවල් වල ඉපදිච්ච අයත් ධර්මයේ හම්බුණාට පස්සේ ධර්මයේ තේරුම් ගන්න පුළුවන් උතුම් අය ඉන්නවා ඒ මිත්‍යා දෘෂ්ටි අතෑරලා සමහර විට ඒ රටවල් පවා අතෑරලා ධර්මයේ තියෙන රටවල් වලට ඇවිල්ලා සමහර අය ප්‍රෝඥාවට පවාපත් වෙලා මුළු ජීවිත කාලෙම ධර්මයත් එක්ක කටයුතු කරන අවස්ථා තියෙනවා නමුත් ඒ ඔක්කොම භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ දුර්ලභ හැටියට. දැන් බෞද්ධ රටක් වෙච්ච ධර්ම ද්වීපයක් වෙච්ච මේ ලංකාව තුලම කුසලය අකුසලය කියන වචනයවත් අහපු නැති මිනිස්සු කොච්චර මේ රටේ ඉන්නවද? එහෙම අයනේ දැන් මේ පින්නතොන් කල්පනා කරන්ඩ එහෙම අය තමයි පහුගිය කාලේ මිත්‍යා දෘෂ්ටික අදහස් හිතේ තියාගෙන මිනිස්සු බොහෝ ප්‍රමාණයක් මරාගෙන මැරුණොත් ස්වර්ග ස්වර්ගයට යන්නට පුළුවන් කියලා මහා විනාශ කරගත්ත අය කොච්චර මේ රටේ ඉන්නවද? ඒ මොකද කුසලය අකුසලය තේරුම් ගන්න තරම්වත් ඥානයක්. කුසලය මොකද්ද අකුසලය මොකද්ද කියලා තේරුම් ගන්න ඒ අයට ධර්මය ඇහුනේ නැහැ. අහන්න ලැබුණේ මොනවද? අසත් ධර්මය. දැන් මේ ධර්මදේශනා ශ්‍රවණය කරන මේ පින්නතුන් ඇහැට පේන විතරක් නෙවෙයි නොපෙනෙන සතෙක් උනත් චේතනාන්විතව ඝාතනය කළොත් විපාක තියෙනවා කියලා දන්නවා. ඒ නිසා කුරා කුහුඹුවෙකුටවත් අත්තරද්දක් කරන්න මේ පින්නතුන් පෙළඹෙන්නේ නැහැ. මොකද ප්‍රාණඝාතයේ ආදීනව දන්න නිසා. එතකොට අපි මේ ප්‍රාණඝාතයේ ආදීනව දැනගත්තේ කොතනින්ද? යම් ස්වාමින් වහන්සේ නමක් එහෙම නැත්නම් කල්යාණ මිත්‍රයෙක් දේශනාවක් කරනකොට ඒ දේශනාව නුවණින් අහපු නිසා ධර්මය හම්බ වෙච්ච නිසා එතකොට ස්වාමින් වහන්සේලා හැටියට අපේ උනත් ප්‍රෝජ්ජාවටපත් උනේ සසර දුක යම් කල්යාණ මිත්‍රයන් වහන්සේ නමකගෙන් අහන්න ලැබුණ නිසා එතකොට අපට ඒ ධර්මය අහන්න ලැබුණේ නැත්නම් මේ ලෝකේ බොහෝ අය ප්‍රෝර්ජාවටපත් වෙන්නේ නැහැ. ධර්මයට එන්නේ නැහැ. සීලවන්තයෝ බවටපත් වෙන්නේ නැහැ. දන් දෙන්නෙත් නැහැ. දන් දෙන්නේ කුසලයට එන්නේ ඒ හැම දෙයක්ම කරන්නේ මොකක් මුල් කරගෙනද ධර්මය අහන්න ලැබිච්ච නිසා. ඒකනේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මේ සියලු කුසලයන් ධර්මය මුල් කොටගෙන තියෙන්නේ. ඒ නිසා මේ පින්වත් පිරිස කල්පනා කරන්න ඕන අද අපිට යම් ධර්ම දේශනාවක් අහන්න ලැබෙනවද මේ දේශනාව අපිට අහන්න ලැබෙන්නේ සංසාර ජීවිතේ පුරණ ලද කුසලයක විපාකයක් නිසාමයි මොකද එහෙම නැතුව අපිට පින්වත්නි ධර්මය අහිමි වෙන්න තිබිච්ච අවස්ථාව බොහොම වැඩි ඒ නිසා මේ පින්වත් පිරිස මේ වෙලාවේ හොඳ අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕන. මේ අවස්ථාව අපිට සංසාර ජීවිතේ හැමදාම ලැබෙන්නේ මේ ලැබුණ අවස්ථාවේ උපරිම ඵල ප්‍රයෝජන නෙලා ගන්න නම් අපි මොකද කරන්න ඕන? මේ සූත්‍ර දේශනාවලින් ඇහෙන ධර්ම කාරණා හොඳට හිතී දරාගෙන ජීවිතයට එකතු කරගන්න ඕනේ. උකහා ගන්නට ඕනේ. අන්න එහෙම වුණොත් තමයි අපිට මේ ධර්මයේ නියම රැකවරණය නියම සෙත සලස ගන්න පුළුවන්කමක් තියෙන්නේ. එහෙම නැතුව ධර්මයේ කටපාඩම් කරපු පමණින් මතක තියාගත්ත පමණින් අපි ධර්මයේ ජීවිතයට සම්බන්ධ කරගන්නේ නැත්තම් ඒකට ධර්මයේ බොහෝම ලස්සන උපමාවක් තියෙනවා යම්කිසි රෝගාබාධයක් තියෙන කෙනෙක් වෙදදුරෙක් ළඟට ගිහිල්ලා ඔහුගේ රෝගා රෝගාබාධය හෙළි කරනවා වෙදදුරුතුමාට තමන්ගේ රෝගාබාධය හෙළි කරාට පස්සේ ඒ දක්ෂ වෙදදුරුතුමා ඔහු කියන දේවල් වලට අනුව ඔහුගේ ශරීරය ඉරියව් ඒ දේවල් පරීක්ෂා කරලා ඔහුට වැළඳී ඇති රෝගය විනිශ්චය කරලා ඒ රෝගයට ප්‍රතිකාර ඖෂධ නියම කරනවා. එතකොට ඒ වෙදදුරුතුමා ඔහුට ඒ ඖෂධ නියම කරනවා මේ ඖෂධ එකින් එක ඔබ උදේට මේ ඖෂධය පාවිච්චි කරන්න ඕනේ දහවලට මේ ඖෂධය පාවිච්චි කරන්න ඕනේ සවසට මේ ඖෂධය පාවිච්චි කරන්න ඕනේ මේ විදිහට සතියක් සති දෙකක් මාසයක් මේ විදිහට කරන්න කියලා නියම කරනවා එතකොට ඒ බෙහෙත් Tamanට ගන්න ඕන විදිහ එහෙම නැත්නම් ඒ ඖෂධ පත්‍රිකාවක ලියලා ඔහුට දෙනවා එතකොට ඔහු ගෙදර ඇවිල්ලා මේ ඖෂධ ලියපු පත්‍රිකාව අතට අරගෙන මොකද කරන්නේ උදේටත් නැගිටලා කියවනවා දවල්ටත් මේ පත්‍රිකාව දිගහැරලා කියවනවා හවසටත් මේ පත්‍රිකාව කියවනවා මේ ඖෂධ ටික අපි හිතමු ඒ ඒ ඒ ඖෂධ ටික මේ එක්ක හොයාගෙන ගෙදරටත් ගේනවා හැබැයි ඔහු ඒ ඖෂධ පාවිච්චි කරන්නේ නැහැ. ඒ කියන්නේ පානය කරන්නේ නැහැ. පානීය කරන්නේ මොකද කරන්නේ උදේ දවල් හවස ඒ ඖෂධ වට්ටෝරුව කියනවා මේ ලෙඩේට මේ ඖෂධ තමයි පාවිච්චි කරන්න ඕනේ කියලා කියව කියව ඉන්නවා. හැබැයි බෙහෙත් උගුරක්වත් බොන්නේ නැහැ. එතකොට ඔහුගේ ලෙඩ හොඳ වෙයිද? ඔහුගේ ලෙඩ හොඳ වෙන්නේ නැහැ. සුව කරගන්න පුළුවන් කමක් නැහැ. ඔහු කරන්නේ මොකක්ද? අර ඖෂධ වට්ටෝරුව මොළ ඉඳලා අගට යනකම් කියවනවා විතරයි. හැබැයි ඖෂධ පාවිච්චි කරන්නේ ආන් ඒ වගේ කියනවා භාග්‍යතුන් වහන්සේ ආචාර්යයන් වහන්සේලා යම් කිසි කෙනෙක් ධර්මය හොඳට ශ්‍රවණය කරනවා ඒ වගේ මේවා හිතේ ධාරණය කරගන්නවා මතක තියාගන්නවා හැබැයි ඒ ධර්ම කාරණා ජීවිතයට සම්බන්ධ කරන්නේ දැන් අපි හිතමු ඔන්න කෙනෙක් කල්පනා කරනවා මේ ප්‍රාණඝාතය වෙන්නේ කොහොමද කියලා දන්නවා ප්‍රාණඝාතය වෙන්න නම් පණ ඇති සතෙක් වෙන්න ඕන ඒ වගේම තමයි ඔහුට උපක්‍රමයක් කරන්න ඕන. ඒ වගේම තමයි මරණ චේතනාව තියෙන්න ඕන. ඒ උපක්‍රමයෙන් සතා මැරෙන්නත් ඕන. ආන් එතකොට තමයි මේ ප්‍රාණඝාතය වෙන්නේ කියලා ඔහු ඒ ප්‍රාණඝාතය වෙන විදිහ දන්නවා. ඒ වගේම තමයි ප්‍රාණඝාත කළොත් තියෙන ආදීනෝ මොනවද කියලාත් ඔහු දන්නවා. හැබැයි එහෙම දැන දැන මොකද කරන්නේ? ඔහුගේ අතේ වහන මදුරුව මරනවා නම්. එමන් නැත්තම් වැවකට බහැලා මාළු අල්ලනවා නම් අන්න ඔහු ඒ ධර්මයේ පරතරට ගියත් ඒ කියන්නේ බෞද්ධතාවයේ තිබුණත් ඔහු ඒ අකුසලයෙන් වැළකෙන්නේ නැත්නම් හරියට බෙහෙත් පත්‍රිකාව කියව කියව ඉන්න කෙනා වගේ බෙහෙත් පාවිච්චි නොකොට ඉතින් ඔහුට කවදාකවත් ධර්මයේ රැකවරණය පිළිසරණ ලබන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ පින්වත් පිරිස කල්පනා කරන්න ඕන මේ හැම දේශනාවකින්ම විවරණය වෙන ධර්ම කාරණා අපේ ජීවිතයට සම්බන්ධ කරගන්න. ඉතින් එය ධර්ම අවවාදයක් විදිහට අපි සිහිපත් කරමින් අද අපිට සාකච්ඡා කරන්න තියෙන දේශනාවට අවතීර්ණය වුණොත් අද අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ණාසකේ බ්‍රාහ්මණ වග්ගයට අයිති ගෝඨ මුඛ සූත්‍ර දේශනාව මේ සූත්‍ර දේශනාව සඳහන් වෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ පරිණිරවාණයෙන් පස්සේ. එතකොට මෙය තථාගත භාසිතයක් නොවුනත් මෙය ශ්‍රාවක භාසිතයක් නමුත් මේ ශ්‍රාවක භාෂිතය බුදුරජාණන් වහන්සේ නමුත් මේ සූත්‍ර දේශනාව භාග්‍යතුන් වහන්සේ කලින් කළ දේශනාවකම අතුරු දේශනාවක්මයි මේ ගෝඨමුඛ සූත්‍රේ නමින් අද අපි ඉගෙන ගන්නේ දවසක් උදේන ස්තවිරයන් වහන්සේ බරණැස් නුවර හේමිය කියන අඹවනේ වාසය කරන කාලෙක කිසියම් කටයුත්තක් සඳහා ගෝඨමුඛ කියන බ්‍රාහ්මණතුමා ඒ බරණැස කේමි අඹවණයට ඇතුල් වෙනවා. ඒ කේමිය අඹවණයට ඇතුල් වෙනකොට සක්මන් කරමින් සිටි උදේන කියන තෙරුන් වහන්සේ දැක ගන්නට ලැබෙනවා. මේ උදේන ස්තවිරයන් වහන්සේ මේ අඹවණේ සක්මන් කරමින් ඉන්නවා දැකලා ගෝඨමුඛ බ්‍රාහ්මණතුමා එතනට ගිහිල්ලා මේ උදේන ස්තවිරයන් වහන්සේට වන්දනා කරලා ස්වාමින් වහන්සේට ඉදිරිපත් කරන එක ප්‍රශ්නයක් ගැටලුවක්. ඒ ප්‍රශ්නේ තමයි එම්බා මහන මේ ලෝකයේ දැහැමිකමක් එහෙම නැත්නම් ධාර්මික පැවිද්දක් මම නම් දකින්නේ නැහැ කිව්වා. මේ ලෝකේ ධාර්මිකව පැවිදි ජීවිතයක් ගත කරන කෙනෙක් දැක ගන්න පුළුවන්කමක් නැහැ කියලා තමයි මට නම් හිතෙන්නේ කියලා කියනවා. ඊට පස්සේ ඔහු ඉදිරිපත් කරනවා ඒ සිතුවිල්ල එක්කෝ ඔබ වැනි පැවිද්දන් දැන නොහඳුනගෙන ඉන්න නිසා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒ සම්බන්ධ ධර්මයක් මම දන්නේ නැති නිසා වෙන්නත් පුළුවන් කියලා මේ ගෝඨමුග බ්‍රාහ්මණයා උදේන ස්වාමින් වහන්සේට කියනවා. එතකොට මේ උදේන ස්වාමින් වහන්සේට මේ ගෝඨමුග බ්‍රාහ්මණයා කියනවා මොකක්ද? ස්වාමීනි මේ ලෝකයේ ධාර්මික පැවිද්දක් මම නම් දකින්නේ නැහැ. එතකොට ඒ වගේ සිතුවිල්ලක් මට ආවේ ඔබ වැනි පැවිද්දන් මං ආශ්‍රය කරලා නැති නිසා වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි ඔබ අනුගමනය කරන ධර්මයේ පිළිබඳව මම නොදන්න නිසා වෙන්නත් පුළුවන් කියලා ඔන්න සාධාරණ හේතුවකුත් මේ උදේන ස්වාමින් වහන්සේට මේ බ්‍රාහ්මණයා ඉදිරිපත් කරනවා. ඊට පස්සේ මේ උදේන තෙරුන් වහන්සේ ගෝඨමුග බ්‍රාහ්මණයාත් එක්ක ආරාමයට ඇතුල් වෙනවා. ආරාමයට ඇතුල් වෙලා ගෝඨමුඛ බ්‍රාහ්මණයට අසුන් ගන්න හැටියට උදේන ස්වාමින් වහන්සේ සිහිපත් කරනවා. උදේන ස්වාමින් වහන්සේ සුදුසු ආසනයක ඉඳගත්තට පස්සේ මිටි ආසනයක ගෝඨමුඛ බ්‍රාහ්මණයා වාඩි වෙනවා. වාඩි වුණාට පස්සේ උදේන තෙරුන් වහන්සේ කියනවා බමුණ මා කියන දේ කැමැතිනම් පිළිගන්න කියනවා. මම කියන දේ කැමැතිනම් පිළිගන්න අකමැති නම් නොපිළිගන්න කියනවා. අකමැති නම් පිළිගන්න එපා කියනවා. ඒ වගේම තමයි වැටහෙන්නේ නැති තරක් තියෙනවා නම් මගෙන් විමසලා දැනගන්න කියනවා. දැන් එතකොට මේ උදේන ස්වාමින් වහන්සේ ගෝඨමුක බ්‍රාහ්මණයාගේ මේ හිතේ ඇතිවෙච්ච මේ දෘෂ්ටිය. දැන් මේක ඔහුගේ හිතේ ඇතිවෙච්ච දෘෂ්ටියක්නේ. මේ ලෝකේ කිසිම ධාර්මික පැවිද්දක් දකින්නේ නැහැ කිව්වා. ඊට පස්සේ ඔහු ඒකට සාධාරණ හේතුකුත් ඉදිරිපත් කරනවා සමහර විට ඔබ වැනි පැවිද්දන් මම මීට කලින් ආශ්‍රය කළ නැති නිසා වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි ඔබ අනුගමනය කරන ධර්මය මට නොවැටහෙන නිසා මම නොදන්න නිසා වෙන්නත් පුළුවන් මට මේ දෘෂ්ටි ආවේ. නමුත් මට මේ මෙන්න මේ අදහස තමයි තියෙන්නේ. එතකොට උදේන ස්වාමින් වහන්සේ මේ ගෝඨමුග බ්‍රාහ්මණයාගේ අදහස දැනගෙන විහාරය ඇතුළට එක්කගෙන ගිහිල්ලා වාඩි වෙලා උදේන ස්වාමීන් වහන්සේ කියනවා බ්‍රාහ්මණය මම කියන දේ කැමතිනම් පිළිගන්න. අකමැතිනම් නොපිළිගන්න. පිළිගන්න එපා. ඒ වගේම නොයැටහෙනම් මගෙන් කරුණ විමසන්න කියනවා. උදේන ස්වාමින් වහන්සේ මේ බ්‍රාහ්මණයාට කියනවා බ්‍රාහ්මණය මේ ලෝකේ පුද්ගලයෝ හතර දෙනෙක් विद्यमान වෙනවා. කවුද මේ පුද්ගලයෝ හතර දෙනා? එතනින් පළවෙනි එකනා තමයි අත්තන්තප පුද්ගලයා. අත්තන්තප පුද්ගලයා කියලා කියන්නේ කෙනෙක් තමාගේ ශරීරයට දුක් දෙමින් තමන්ගේ ශරීරය පවනවා නම් ආන් ඒ පුද්ගලයෝ තමයි අත්තන්තප පුද්ගලයෝ කියලා කියන්නේ. දෙවෙනි කෙනා තමයි පරන්තප පුද්ගලෝ. දෙවෙනි පුද්ගලයා තමයි පරන්තප පුද්ගලෝ කියලා කිව්වේ යම්කිසි කෙනෙක් අනුන්ට දුක් දෙමින් අනුන්ව තවනවා නම් ආන් ඒ කෙනා තමයි දෙවෙනි පුද්ගලයා. තුන්වෙනි පුද්ගලයා තමයි අත්තන්තප පරන්තප පුද්ගලෝ. ඒ තුන්වෙනි පුද්ගලයාගේ ස්වභාවය තමයි තමනුත් දුක් විඳින්මින් තමන්ගේ ශරීරයේ තවනවා ඒ වගේම තමයි අනුන්ට දුක් දෙමින් අනුන්වත් තවනවා. තමන්වත් දුකටපත් කරගනිමින් අනිත් අයත් දුකටපත් කරන පුද්ගලයෝ තමයි අත්තන්තබ පරන්තබ පුද්ගලෝ කියලා කිව්වේ. හතරවෙනි පුද්ගලයා තමයි නේව අත්තන්තප නේව පරන්තබ පුද්ගලෝ. ඒ කියන්නේ තමන්ව දුකටපත් කරන්නෙත් නෑ අනුන්ව දුකටපත් කරන්නෙත් නෑ අන්න ඒ පුද්ගලයොන්ට කියනවා නේවත්තන්තප නේව පරන්තප පුද්ගලෝ. එතකොට නැවත අපි පුද්ගලයෝ හතර දෙනා හඳුනගත්තොත් පළවෙනි කෙනා තමයි තමන්ව තවමින් තමන්ව පීඩාවට පත් කරන පුද්ගලයා. දෙවෙනි කෙනා තමයි අනුන්ව පෙළමින් අනුන්ව දුකට පත් කරන පුද්ගලයා. තුන්වෙනි පුද්ගලයා තමයි තමන්වත් අනුන්වත් දෙපිරසම දුකට පීඩාවට පත් කරන පුද්ගලයා. හතරවෙනි කෙනා තමයි තමන්ව දුකටපත් කරන්නේත් නැහැ අනුන්ව දුකටපත් කරන්නේත් නැති පුද්ගලයා එතකොට මේ කාරණය මේ පුද්ගලය හතර දෙනා ගැන උදේන ස්වාමින් වහන්සේ මේ බ්‍රාහ්මණයාට සඳහන් කරලා මේ බ්‍රාහ්මණයාගෙන් උදේන ස්වාමින් වහන්සේ නැවත විමසනවා බ්‍රාහ්මණය මම දැන් මේ කෙටියෙන් විස්තර කරපු මේ පුද්ගලය හතර දෙනාගෙන් ඔබගේ සිත්ගත් පුද්ගලයා කවුද? ඒ වගේම යම් පුද්ගලයෙක් ඔබගේ සිත් නොගත්තනම් ඒ පුද්ගලයා කවුද කියලා අහනවා. එතකොට මේ බ්‍රාහ්මණයා උත්තර දෙනවා ස්වාමීනි අර පළවෙනියට කියපු පුද්ගලයා ඉන්නේ. පළවෙනියට කියපු පුද්ගලයා තමයි කවුද? අත්තන්තප පුද්ගලයා. ඒ කියන්නේ තමන්ගේ ශරීරයට දුක් දෙමින් තමන්ව තවනවා. ඒ පුද්ගලයාට මං කැමති නෑ කිව්වා. ඒ වගේම ස්වාමීනි අර දෙවෙනි පුද්ගලයා ඒ තමයි පරන්තප පුද්ගලයා. ඒ කියන්නේ අනුන්ව දුකටපත් කරමින් අනුන්ව පෙරනවා. ස්වාමීනි ඒ කෙනාටත් මම කැමති නෑ කිව්වා. ඒ වගේම තමයි අර තුන්වෙනි පුද්ගලයා අත්තන්තව පරන්තව පුද්ගලයා. ඒ කියන්නේ තමන්වත් දුකටපත් කරනවා අනිත් අයවත් දුකටපත් කරනවා. ඒ පුද්ගලයාටත් මම කැමති නෑ කිව්වා. ඇයි ඒ පුද්ගලයෝ තුන්දෙනාටම මම අකමැති? ස්වාමීනි පළවෙනි කෙනා දැන් මේ ලෝකයේ මේ ලෝකේ කිසිම කෙනෙක් දුක කැමති නෑ කිව්වා. මේ ලෝකේ හැමෝම ප්‍රාර්ථනා කරන්නේ සැප. සතුටින් ඉන්න තමයි මේ ලෝකේ හැම කෙනෙක්ම කැමති. එතකොට එහෙම සතුටින් ඉන්න කැමතිකොට සැප විඳින එක පැත්තකින් තියලා කෙනෙක් තමන්ගේ ශරීරයට දුක දෙනවා නම් ඒක ඥානවන්ත ක්‍රියාවක් ඒක හොඳ දෙයක් නෙමෙයි. ඉතින් ඒ ඒ පුද්ගලයා මම වර්ණනා කරන්නේ නැහැ කිව්වා. එතකොට දෙවෙනි කෙනා අනිත් අයට දුක් දෙනවා. එතකොට මේ ලෝකයේ හැම කෙනෙක්ම සැප වර්ණනා කරන සැපයට කැමති අය. එතකොට ඒ කෙනා අනිත් අයට දුක දෙනවා නම් ඒ පුද්ගලයාත් හොඳ කෙනෙක්. එහෙම නැත්නම් ඒ පුද්ගලයාටත් මම කැමති නැහැ කිව්වා. තුන්වෙනි පුද්ගලයාත් මොකද කරන්නේ? Tamanටත් අනුන්ටත් දෙපැත්තටම සැප විඳින්න කියලා හිතාගෙන දුකමයි දෙන්නේ ඒ ඒ පුද්ගලයාටත් මම කැමති නෑ කිව්වා. නමුත් ස්වාමීනි අර හතරවෙනි පුද්ගලයා හතරවෙනි පුද්ගලයාට මම කැමතියි කිව්වා. එයා තමන්ව තවන්නෙත් නෑ, අනුන්ව තවන්නෙත් නෑ. ඒ විතරක් නෙවෙයි මේ ආත්ම භාවයේදීම නොඇලුනේ නිවීමටපත් වූයේ සිහිල් බවටපත් වූයේ සුවය විඳින උතුම් ආර්යභාවයට පත්වෙච්ච කෙනෙක් කියලා කිව්වා. අන්න ඒ පුද්ගලයාට තමයි මම කැමති කිව්වා. ඊට පස්සේ මේ උදේන ස්වාමින් වහන්සේ මේ බ්‍රාහ්මණයාගෙන් විමසනවා බ්‍රාහ්මණය මෙහි පිරිස් දෙකක් ඉන්නවා. කවුද පිරිස් දෙක? පළවෙනි පිරිස තමයි මේ ලෝකයේ එක් පිරිසක් දැඩි රාගයෙන් යුක්තයි. ඒ වගේම තමයි ඒ රාගයෙන් රත්ති සැරසුණ අඹදරුවන් හොයනවා. ඒ වගේම තමයි දැසිදාසයන් හොයනවා. ඒ වගේම තමයි පුලුවන් තරම් කෙත්වතු රන් රිදී මුතුමැණි වස්තුව හඹාගෙන යනවායි කියනවා. එතකොට ඒ දේවල් මැත්තේම ජීවිතේ කැප කරන පිරිසක් ඉන්නවායි කියනවා. ඊළඟට දෙවෙනි පිරිසක් ඉන්නවායි කියනවා ඒ අයගේ රාගය තුනී කියනවා. එයාලා රාගයෙන් රත් වෙච්ච අය නෙමෙයි කියනවා. ඒ වගේම තමයි එයාලා අඹු දරුවන් හැරදමා දැසි දාසයන් හැරදමා ඒ වගේම තමයි කෙත් වතු රන් රිදී මුතුමැණි මහත් වූ හෝ අල්ප වූ හෝ භෝගස්කන්ධයක් අතහැරලා ජීගෙන් නික්මෙනවයි කියනවා. එතකොට පිරිසක් වස්තුව මිල මුදල් සැප සම්පත් හඹාගෙන යනවා රාගයෙන් රත් වෙලා තව පිරිසක් රාගය ප්‍රහීණය කරන්න රාගෙන් රත් වෙන්නේ නැතුව අඹදරුවන් දැසිදාසයන් රන් රිදී මුතුමැණික් මහතු භෝගස්කන්ධේ අල්ප වූ භෝගස්කන්ධේ පවා අතහැරලා නික්මෙනවා. එතකොට මේ තමයි මේ පිරිස් දෙක. එතකොට මේ දෙයාකාර පිරිස් අතුරෙන් තමන් නොතවන අනුන් නොතවන පුද්ගලයන් බහුලව දකින්ට ලැබෙන්නේ කිනම් පිරිසෙද කියලා අහනවා. එතකොට ඔන්න හොඳට පැහැදිලි කරගන්න මේ පිරිස් දෙකොටස අතරින් කොයි පිරිස අතරද කියලා අහනවා තමන්ව තවන්නේත් නැති අනුන්ව තවන්නේත් නැති පුද්ගලයෝ බහුල වෙන්නේ කොයි ගොඩේද කියලා අහනවා. එතකොට ගෝඨමුඛ බ්‍රාහ්මණයා උදේන ස්වාමීන් වහන්සේට කියනවා ස්වාමීනි තමන්ව තවන්නේත් නැති අනුන්ව තවන්නේත් නැති බොහෝ පිරිසක් නම් ඉන්නේ රාගයෙන් රත් වෙච්ච නැති. ඒ වගේම තමයි අඹුදරුවන්, දැසිදාසයන් අතෑරලා දාන. කෙත්වතු රන්දිදී මුතුමැණික් ප්‍රහාණය කරලා නික්මිච්ච පිරිසක් ඉන්නවා නම් ප්‍රෞර්ජාවට පත්වෙච්ච පිරිසක් ඉන්නවා නම් ආන් අය අතර තමයි තමන්ව තවන්නේත් නැති අනුන්ව තවන්නේත් නැති අය ඉන්නේ කිව්වා. ඊට පස්සේ මේ උදේන ස්වාමින් වහන්සේ අහනවා බ්‍රාහ්මණය ඔබ විසින් මීට මද වේලාවකට කලින් ඔබ කිව්වා මේ ලෝකයේ දැහැමි පැවිද්දක් මම නම් දකින්නේ නැහැ. ධාර්මිකව පැවිදි ජීවිතයක් ගත කරන කෙනෙක් මට නම් දකින්න ලැබෙන්නේ නැහැ කියලා කිව්වා. එතකොට මේ ගෝඨමුඛ බ්‍රාහ්මණයා කියනවා ස්වාමීනි උදේනයන් වහන්සේ මා විසින් අනුකම්පාව ලැබිය යුතු වචනයක් ඒ කිව්වේ. ස්වාමීනි කරුණු නොවිමසා මේ මේ විදිහට කරුණු වටහා ගන්න බැරි වෙච්ච නිසා තමයි මං මේ වගේ දෙයක් කිව්වේ. ස්වාමීනි ඒ දේ මට කමා කරලා ඔබ වහන්සේ කෙටියෙන් විස්තර කරපු මේ පුද්ගලයෝ හතර දෙනා ගැන මට මහත් විස්තර වශයෙන් ඒ හතර දෙනා ගැන විස්තර කරනවා නම් හොඳයි කියලා ආරාධනා කළා. එතකොට අපි මෙතනදී ඉස්සර වෙලාම තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා මේ පුද්ගලයෝ දෙපිරිස එක පිරිසක් රාගයෙන් රත් වෙලා අඹදරුවන් රන් රිදී මුතුමැණි කෙත්වතු හඹාගෙන යනවා. තව පිරිසක් රාගය ප්‍රහීන කරන්න රාගය තුනී කරගෙන විශේෂයෙන්ම අඹදරුවන් රන් රිදී මුතුමැණි අතහැරලා නික්මෙනවා. එතකොට මේ දෙපිරිස අතරින් අනුන්ව තවන්නේ නැති, තමන්ව තවන්නේත් නැති. පුද්ගලයෝ බහුලව ඉන්නේ කොයි පිරිසද කියලා අහනකොට කිව්වා අර රාගය මේ තුනී කරගත්ත රන් රිදී මුතුමැණික් අතාරින්න යන පිරිස අතර තමයි තමන්ව තවන්නේ නැති අනුන්ව තවන්නේ නැති පිරිස ඉන්නේ. එතකොට දැන් කල්පනා කරන්න ඕන මේ ලෝකයේ ගත්තොත් මුළු ලෝකෙම ගත්තොත් මේ මුළු ලෝකේ බොහෝ සත්වයෝ බොහෝ සත්වය හරියට ඇවිස්සිච්ච කඩිගුලක් වගේ උදේ පටන් ගත්තාම රෑ වෙනකන් එහෙට මෙහෙට විසිරෙනවා. මොනව නිසාද? Tamanටත් Taman බැඳලා ගියපු ඒ කාම වස්තුනොත් ආරක්ෂා කරන්න, පෝෂණය කරන්න වස්තුව මිලමුදල් රැස් කරන්න එහෙට යනවා මෙහෙට යනවා. හරියට පින්නන්නේ කඩිගුලක් ඇවිස්සුනා වගේ කල්පනා කරන්න උදේ පාන්දර එළිය වැටිච්ච වෙලාව ඉඳලා රෑ නිින්දට යනකම් මේ ලෝකේ ඉන්න මිනිස්සු ගත්තොත් අපි මිනිස්සු විතරක් අපි මේ වෙලාවේ උදාහරණයකට ගත්තොත් මිනිසුන්ගේ තුල විතරක් බලන්න හරියට කඩිගුලක් ඇවිස්සුනා වගේ එක පොකරෙට පිරිසක් දකුණු පැත්තට යනවා පිරිසක් වම් පැත්තට යනවා ආය හවස් වෙනකොට වම් පැත්තට ගිහපු අය දකුණු පැත්තට එනවා දකුණු පැත්තට ගිහපු අය වම් පැත්තට යනවා එතකොට මේ වගේ මේ එක පොකරෙට හැම කෙනෙක්ම දුහන්නේ මොකක් සඳහාද එක්කෝ මේ රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් මේ කාම වස්තුන් ලං කරගන්න ඒ ලං කරගත්තු කාම වස්තුන් පෝෂණය කරන්න වස්තුව මිල මුදල් එකතු කරන්න එක පොරේක බැඳිලා තියෙනවා. එතකොට ඒ පොර කනකොට තමන්වත් තවා ගන්න වෙනවා අනුන්වත් තවන්න වෙනවා. ඉතින් කල්පනා කරන්න තමන්වත් තවනවා කියලා කිව්වේ උදේ පාන්දර නැගිටින්න වෙලා තියෙනවා. නිදි මරන්න වෙලා තියෙනවා. සමහර විට උදේට දවල්ට කුසට ගන්න තියෙන ආහාර වේල මග ඇරෙනවා. මොකක් නිසාද? තමන්ට ඒ පැවරලා තියෙන රාජකාරි ඉෂ්ට කරන්න යනකොට තමන්ට දුක් විඳින්න වෙනවා. සමහරවල් නාගන්න නැහැ වෙලාවකට. සමහර විට බස් රටවල තෙරපිලා ගමන් කරන්න වෙනවා. පැය ගණන් සමහර තැන්වල රස්ති ආදු වෙන්න වෙනවා. ඒ වගේම තමයි මහා බලවන්තයෝ ඉදිරියේ ගිහිලා හිත නමන්න වෙනවා. අසාධාරණ දේවල් වලට සමහර විට යට වෙන්න වෙනවා. අන්න තමන්ව තැවෙනවා. ඒ විතරක් නෙවෙයි අනුන්වත් තවනවා. මේ කාම වස්තුන් ආරක්ෂා කරගන්න උනහම Taman තැවෙනවා විතරක් නෙවෙයි අනුන්වත් තවන්න වෙනවා. දැන් බලන්න සමහර අය සමහර ප්‍රබල අය දුබල අයව පීඩාවටපත් කරනවා. ඒ අයව විනාශ කරනවා. එහෙම නැත්නම් ඒ අයව බොහෝම පීඩාකාරී ලෙස මෙහෙවනවා. මොකක් නිසාද? තමන්ට අයිති කාමවස්තු රැකගන්න, ඒවා තර කරගන්න, ඒවා වැඩි කරගන්න. අන්න එතකොට වැඩිපුර අනුන්වත් තවන තමන්වත් තවන පිරිස ඉන්නේ කොයි ගොඩේද රාගෙන් රත් වෙච්ච අමුදරුවන් දැසිදාසයන් ඒ වගේම තමයි රන්රිදී මුතුමැණි හොයන පිරිස ගොඩේ එහෙනම් කෙනෙක් රාගය ප්‍රහීන කරන්න උත්සාහ කරනවා නම් තුනී කරගෙන යනවා නම් අමුදරුවන් දැසිදාසයන් රන්රිදී මුතුමැණි අතාරින කෙනෙක් ඉන්නවා නම් ඔහු තමන්ව තවන්නෙත් නැහැ අනුන්ව තවන්නෙත් නැහැ. එතකොට අන්න ඒක මේ ගෝඨමුඛ බ්‍රාහ්මණයාට මනාව පැහැදිලි වෙච්ච කාරණයක්. ඉතින් එතනදී මේ ගෝඨමුඛ බ්‍රාහ්මණයා තේරුම් ගන්නවා මේ ලෝකේ එහෙනම් ධාර්මික පැවිදි දිවියක් ගත කරන මහාන බමුණෝ මේ ශාසනය තුල ඉන්නවා කියන කාරණය ඔහුට ඒ ධර්මකාරණයෙන්ම තේරුම් ගන්න පුළුවන්කම ලැබුණා. එතකොට මේ ගෝඨමක බ්‍රාහ්මණයා මේ උදේන ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා ස්වාමීනි ඔබ වහන්සේ කෙටියෙන් දේශනා කරපු පුද්ගලයෝ හතර දෙනා ගැන ටිකක් විස්තර කරලා දේශනා කරනවා නම් හොඳයි. එහෙම ආරාධනා කරාට පස්සේ උදේන ස්වාමින් වහන්සේ දේශනා කරනවා මේ ගෝඨමුක බ්‍රාහ්මණයට එහෙනම් බ්‍රාහ්මණය මනාව ශ්‍රවණය කරන්න මනාව ශ්‍රවණය කරමින් හිත්ති දරා ගන්න කියලා ඒ පුද්ගලයා හතර දෙනාගෙන් පළවෙනි පුද්ගලයා තමයි අත්තන්තව පුද්ගලයා අත්තන්තව පුද්ගලයා කියලා කියන්නේ තමන්ව තවන පුද්ගලයෝ මේ ලෝකේ ඉන්නවා දැන් විශේෂයෙන්ම මෙතනදී අපි තේරුම් ගන්න ඕන මම මුලිනුත් සඳහන් කළා මේ ලෝකේ හැම කෙනෙක්ම අපේක්ෂා කරන්නේ පින්වන්නේ සැපේනේ. අපි හැම දිනාම දුක පිළිකුල් කරනවා. සැප අපේක්ෂා කරනවා. දැන් මේ කාම ලෝකයෙන් නික්මිලා ප්‍රවෘජාවටපත් වෙච්ච කෙනෙක් ඉන්නවා නම් ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා නම් ඒ ස්වාමීන් වහන්සේත් පැවිද්දට ඇවිල්ලා තියෙන සැපයක් හොයාගෙන මොන සැපයක්ද ස්ථීර සැපයක් හොයාගෙන එතකොට මේ ලෝකේ ඉන්න මේ ඇහැට නොපෙනෙන සතාගේ ඉඳලා විශාල ශරීර දක්වා ඉන්න යම් සත්වයෝ වෙද්ද හැම සත්වයක්ම හොයන්නේ පින්වත් සැපයක්. හැබැයි ඔවුනොවුන් ඒ සැපය හොයන විදිහේ වෙනසක් තියෙනවා. එතකොට සමහර අය සැප විඳින්නේ කියලා හිතාගෙන තෝරගන්නේ මොකක්ද මේ ශරීරයට දැඩි දුක් දෙන්න. එතකොට මේ ලෝකයේ ඒ සැප හොයන පුද්ගලයෝ ඔක්කොම මේ කොටස් හතරට වැටෙනවා. එතකොට මෙතන ඉන්නවා පළවෙනි පුද්ගලයා තමයි අත්තන්තප පුද්ගලයා. අත්තන්තප පුද්ගලයා කියලා කියන්නේ තමන්ගේ ශරීරය තවනවා. කොහොමද තමන්ගේ ශරීරය තවන්නේ? එහෙම තමන්ගේ ශරීරයේ තවන විදි රාශියක් ගැන කතා කරනවා. පළවෙනි එක තමයි නිර්වස්ත්‍රව ඉන්නවා. නිර්වස්ත්‍රව ඉඳලා තමන්ගේ ශරීරයේ තවනවා. කොහොමද නිර්වස්ත්‍ර වීමෙන් තමන්ගේ ශරීරයේ තවන්නේ? දැන් අපි දන්නවා අපි මේ වස්ත්‍ර අඳින්නේ විශේෂයෙන්ම මේ ශරීරයේ ලැජ්ජා ඇති තැන් වසා ගන්නත් ඒ වගේම තමයි සීතලෙන් ශරීරය ආරක්ෂා කරගන්න. දැන් මේ පින්නතුන් හිතනද දැඩි සීතලක කෙනෙකුට වස්ත්‍ර රහිතව ඉන්න වුණොත් මොකද වෙන්නේ? අධික සීතලත් එක්ක මේ ශරීරය බොහෝම පීඩාවටපත් වෙනවා. දැන් අධික සීතල කාලයට අපි මොකද කරන්නේ? පුලුවන් තරම් වස්ත්‍ර වලින් මේ ශරීරය වහන්නනේ කල්පනා කරන්නේ. එතකොට මේ සමහර පුද්ගලයෝ ඉන්නවයි කියන මේ ශරීරයට දුක් දෙන්න වස්ත්‍ර අඳින්නේ නැහැ. ඒ වගේම තමයි මේ ශරීරයට අපි වස්ත්‍ර අඳින්නේ ඌෂ්ණෙන් ගැලවෙන්න. දැන් පින්නතොන් හිතන්න දැඩි අවුව තියෙන වෙලාවක කෙනෙක් වස්ත්‍ර රහිතව හිටියොත් මොකද වෙන්නේ? ඒ උෂ්ණය ඒ ඉරු එළිය කෙලින්ම වැටෙන්නේ ශරීරයට. ඒ නිසා ශරීරය පීඩාවටපත් වෙනවා. දැවෙනවා. එතකොට අන්න නිර්වස්ත්‍රව ඉඳිමින් මේ ශරීරයට දුක් දෙන පිරිස් ඉන්නවා. අදටත් ලංකාවේ එවැනි පිරිස් නැති වුණාට ඔය දඹදිව ප්‍රදේශයේ ඉන්දියාව කියන රටේ අදටත් එවැනි පිරිස් ඉන්නවා එතකොට ජෛන මහා වීර භාග්‍යතුන් වහන්සේ මේ ලෝකයට පහළ වෙනකොටත් මේ ලෝකයට පහළ වෙලා හිටපු ප්‍රබල ශාස්ත්‍රවරයෙක් තමයි ජෛන මහා වීර. එහෙම නැත්නම් නිගණ්ඨනාත පුත්ත. එතකොට මේ නිගණ්ඨනාත පුත්තගේ ක්‍රමවේදය උනේ මේ නිර්වාශ්‍රව හිටියා. ඒ නිර්වාශ්‍රව ඉඳලා ඒ ශරීරයට දුක් දුන්නා. මොකද ඔවුන් කල්පනා කළා විමුක්තිය කියන එක ලබා ගන්න පුළුවන් ඉන්නේ මොනවා කළොත්ද නිර්වාශ්‍රව හිටියොත්. මේ ශරීරයට පුළුවන් තරම් දුක් දුන්නොත්. ඒක තමයි විමුක්තිය ලබන්න පුළුවන් ක්‍රමය කියලා ඔවුන් දෘෂ්ටියක් ඇති කරගත්තා. ඉතින් ඒකට එකතු වෙච්ච පිරිස අදටත් ඉන්නවා. ඒ වගේම තමයි සමහර අය ඉන්නවා මේ යහපත් ගති පැවතුම් පවත්වන්නේ නැහැ. ඒ කියන්නේ කෙනෙක් එන්න කියලා අනකලොත් යන්නේ නැහැ. ඒ හිතපු ඉරියව්වෙම ඉන්නවා. කෙනෙක් ඉන්න කියලා කිව්වොත් නවතින්න කියලා කිව්වොත් ඒ ඉරියව්ව පාවිච්චි කරන්නේ පුළුවන් තරම් ඒ ඉරියව්ව දැඩි කරනවා, ඇවිදිනවා. ඒ වගේම තමයි කවුරු හරි කෙනෙක් කලෙගෙඩි කටකින් ඒ කියන්නේ කලයක ආහාර ගිනල්ලා ආහාර දුන්නොත් ආහාර පිළිගන්නේ හැලියක මේ ආහාර අරගෙන ඇවිල්ලා ඒ හැලිය උඩින් ආහාර අරගෙන දුන්නොත් පිළිගන්නේ නැහැ. එතකොට දැන් මේ මෙතන කියන්නේ ඔවුන් පුළුවන් තරම් निराහාරව ඉන්නවා. ඔවුන් निराහාරව ඉන්නවා. ඒ निराහාර භාවයට එක එක හේතු ඔවුන් දකිනවා. එකක් තමයි කලගෙඩියක තියෙන ආහාර ගන්නෑ. සැලියක තියෙන ආහාර ගන්නෑ. ඒ වගේම තමයි දණ්ඩක් අතින් ඇරගත්ත කෙනෙක් ආහාර දුන්නොත් ආහාර ගන්නෑ. ඒ වගේම තමයි මොහොල් දෙකක්. ඒ කියන්නේ වී කොටන මෝල් දෙකක් තියෙනවා නම් මේ මෝල් දෙක අතර යම් කිසි කෙනෙක් යමක් යම් ආහාරයක් පූජා කරොත් ඒක පිළිගන්නේ ඒ වගේම තමයි ගැබිනි මාතාවක් විසින් යම් කිසි වෙලාවක කෙනෙකු ඔවුන්ට දානයක් දෙනකොට ඒ දානිය පිළිගන්නේ ඒ වගේම තමයි කිරි දෙන අම්මා කෙනෙක් ඔවුන් පින්නපාත යනවා දකින්නකොට ගෙනල්ලා දානෙ බෙදන්න හැදුවොත් ඒ දානෙ පිළිගන්නේ ඒ වගේම තමයි විවාහක ස්ත්‍රියක් අතින් දෙන දානෙ පිළිගන්නේ ඒ වගේම තමයි යම් කිසි කෙනෙක් දානයක් දෙනකොට ආහාරයක් දෙනකොට එතන සුනකෙක් හිටියොත් බල්ලෙක් හිටියොත් ඒ ආහාරය පිළිගන්නෙත් නැහැ ඒ වගේම තමයි යම් ආහාරයක් දෙනකොට එතන මැස්සෝ හිටියොත් මැස්සෝ හාලේ හිටියොත් ඒක පිළිගන්නේ එතකොට මේ හැම දෙයකින්ම මොකද්ද ඔවුන් අපේක්ෂා කරන්නේ? निराහාර භාවය. එතකොට දැන් මේ අපිට හොඳට පැහැදිලි වෙන දෙයක් තමයි මේ එක එක කරුණක් හරි අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙනවා. එතකොට අපිට පේනවා මොවුන්ට ආහාර ලැබීම කියන එක අති දුෂ්කරයි. එතකොට ඒකෙන් මොකද වෙන්නේ? ආහාර නොලබා ඔවුන්ට බොහෝ දුක් විඳින්න වෙනවා. ඒ වගේම තවත් කියනවා දියගොඩ මස් පිළිගන්නේ. ඒ වගේම තමයි කාඩිදිය පිළිගන්නේ. ආහාර පිළිගන්නවා නම් පිළිගන්නේ සමහර විට බොහෝම දුෂ්කර ගේකින් එක බත් හැන්දක් පිළිගන්නවයි කියනවා. එකම එක බත් හැන්දක් පිළිගන්නවා. එහෙම නැත්නම් දවසක් කර දවසක් දානිය ලබා ගන්නවා. එහෙම නැත්නම් දවස් දෙකකට සැරයක් ආහාරය පිළිගන්නවා. සමහර අය ඉන්නවා කියනවා සතියකට සැරයක් ආහාර ගන්නවා. සමහර අය ඉන්නවා අඩ මාසයකට සැරයක් ආහාර ගන්නවා. එතකොට මේ විදිහට මොකද කරන්නේ? निराහාරව ඉඳලා මේ ශරීරය තවනවා. ඇයි ඒ ශරීරය තවන්නේ? ශරීරයේ තැවීමෙන් තමයි විමුක්තියක් ළඟා කරගන්න පුළුවන් කියලා හිතාගෙන. එතකොට තවත් පිටිසක් එතකොට මේ ශරීරයේ තවන පුද්ගලයන් අතරම සමහරක් අය ඉන්නවයි කියනවා ඔවුන් මේ ආහාර වලින් ශරීරය තවනවා වගේම වස්ත්‍ර වලිනුත් මේ ශරීරය තවනවා කොහොමද සමහර අය ඉන්නවයි කියනවා කෙස් වලින් කරපු කම්බිලියක් පාවිච්චි කරලා තමන්ගේ විලි වහ ගන්නවා එතකොට කෙස් වලින් කරපු කම්බිලිය කියලා කියන්නේ හරීම දුර්ගන්ධයි මොකද කෙස් වලින් කරන කම්බිලිය කියලා කියන්නේ සීත කාලයට අධික සීතලයි. උෂ්ණ කාලයට අධික උෂ්ණයි. ඒ වගේම තමයි නිතරම ගන්ධය වහනය වෙනවා. සමහර අය ඉන්නවයි කියනවා අඳුන් දිවි සම් වලින් වස්ත්‍රයක් කරගෙන මේ විරිවහ ගන්නවා. සමහර අය බකමූණු පියාපත් වලින් හදපු වස්ත්‍රයක් පොරවනවා. ඒ කියන්නේ නූල් කැටලා රෙදි වලින් හදපු වස්ත්‍ර පාවිච්චි කරන්නේ නැහැ. මේ බොහෝම පිළිකුල්සේ සත්වයන්ගෙන් ඉවත් කරගත්ත හම් පොරවගෙන තමයි විලි වහගන්නේ. එතකොට මෙහෙම ශරීරයට දුක් දෙන අය ඉන්නවා. සමහර අය ඉන්නවයි කියනවා ඒ අය අතරම කල්ලට ඇරගෙන ඔළුවේ තියෙන හිසකෙස් උගුල්ලමින් තමන්ගේ ශරීරයට පීඩා දෙන අය. එතකොට තවත් විස්තර වෙනවා මහා සීතලේ මේ විශාල ගංගාවලට බැහැලා පැය ගණන් බැහැගෙන ඉන්නවා. ඒ වගේම තමයි ගිනි ගහන මද්දානේ තමන් වටේට දර ගොඩක් ගොඩ ගහලා ගින්නත් අවුල්ලලා ශරීරයට පුළුවන් තරම් උෂ්ණයෙන් පීඩා දෙනවයි කියනවා. එතකොට මේ ඔක්කොම කරන්නේ මොකක් කරන්නද? මේවා කළොත් මේ ජීවිතයට විමුක්තියක් ළඟා ගන්න ළඟා කරගන්න පුළුවන් කියලා තමන්ව තවනවා. එතකොට අපි අහලා තියෙනවානේ අත්ති කිල මතානියෝගේ බෝසතාණන් වහන්සේත් මේ විමුක්තිය හොයාගෙන යනකොට පස්වග මහණුන් හම්බුණාට පස්සේ බෝසතාණන් වහන්සේත් කල්පනා කළා විමුක්තිය ලබා ගන්න නම් කරන්න තියෙන දේ තමයි මොකද දැන් අවුරුදු 29ක් වෙනකන් රාජකීය ජීවිතයක් ගත කරමින් පුළුවන් තරම් ජීවිතේට සැප දුන්නා. දැන් මේ විමුක්තිය හොයාගන්න තියෙන එකම ක්‍රමේ තමයි ජීවිතේට මේ ශරීරයට දුක දෙන එක කියලා මේ ශරීරය වැහැරිලා යනකම් අවුරුදු 6ක් දවසක් දෙකක් මාසයක් නෙවෙයි අවුරුදු 6ක් එක දිගට මේ ශරීරයේ තැව්වා. එතකොට උන්වහන්සේ කල්පනා කළා මීට වඩා නම් මේ ලෝකේ වෙන කිසිම කෙනෙකුට මේක අත්දකින්න පුළුවන් කමක් නැහැ. ඒ කියන්නේ ඒ තරම් මේ ශරීරයට දුක් දුන්නා. නමුත් තාම මට විමුක්තිය ලැබුණේ නැහැ. එහෙනම් මේ ශරීරයේ තැවීමෙන් විමුක්තිය ළඟා කරගන්න පුළුවන්කමක් නැහැ කියලා උන්වහන්සේ තේරුම් ගත්තා ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිවිසුණා මධ්‍යම ප්‍රතිපදාවට පිවිසුණා එතකොට අත්තකිලමතාන යෝගය කියලා කියන්නේ මෙන්න මේ ඉහත සඳහන් කළ තමන්ව තවන පුද්ගල පිරිසට එතකොට දෙවෙනි පුද්ගලයා තමයි පරන්තප පුද්ගලෝ පරන්තප පුද්ගලෝ කියලා කියන්නේ පින්වත්නි අනුන්ව තවන පුද්ගලයන්ට අනුන්ව තවන පුද්ගලයෝ කියලා කියන්නේ කෙනෙක් ප්‍රාණඝාත කරනවා නම් අදත්තා දාන කරනවා නම් අනිත් අයගේ දේවල් හොරකම් කරනවා නම් නුදුන් දේ ගන්නවා නම් ඒ වගේම තමයි කාම මිත්‍යාචාරය දෙනවා නම් ඒ වගේම අනිත් අයව වචනෙන් කේලම් කියලා පරුස වචන කියලා අනිත් අයව පීඩාවටපත් කරනවා නම් දුකටපත් කරනවා නම් වෙහෙස කරනවා නම් අන්නේ අයට කිව්වා පරන්තප පුද්ගලයෝ කියලා. ඉතින් කාල වේලාව ඉක්ම යන නිසා බොහොම කෙටියෙන් මේ පුද්ගලයෝ ගැන විස්තර කරන්න වෙන්නේ. එතකොට අත්තන්තප පුද්ගලයෝ තමයි පළවෙනි පුද්ගලයා. ඒ තමයි තමන්ව තවන කෙනා. දෙවෙනි පුද්ගලයා තමයි පරන්තප පුද්ගලයා. ඒ තමයි අනුන්ව තවන පුද්ගලයා. තුන්වෙනි පුද්ගලයා තමයි අත්තන්තප පරන්තප පුද්ගලයා. ඒ තුන්වෙනි පුද්ගලයෝ තමයි තමන්වත් තවමින් අනුන්වත් තවන පුද්ගලයෝ. එතකොට ඒ අය ගැන විස්තර කරනවා මේ උදේන ස්වාමින් වහන්සේ ගෝඨමුක බ්‍රාහ්මණයාට බ්‍රාහ්මණය යම්කිසි රජ කෙනෙක් යම්කිසි රජ කෙනෙක් අනාගතේ සැප ලබන්න කියලා හිතාගෙන රජතුමාත් අගමෙහිසියත් පුරোহিතත් මොකද කරන්නේ පොල් අතු වලින් හදපු පැලකට ගිහිල්ලා මහා පූජාවක් කරන්න ඕන කියලා හිතාගෙන රජසැප අතාරිනවා ටික කාලයකට අතෑරලා අර රතු පළස් වෙනුවට ගොම පිරියම් කරපු ගුහයක වාසය කරනවා ඊට මත්තෙන් හිස මුඩු කරනවා මේ තුන් දෙනාම රජතුමාත් අගමෙහිසියත් පුරোহিতත් හිස මුඩු කරනවා හිස මුඩු කරලා අඳුන් දිවි සමක් පොරවනවා අර රාජකීය වස්ත්‍රාභරණ අයින් කරනවා අයින් කරලා ඔවුන් ආහාරය පිණිස ගන්නේ වස්සෙකුගෙන් ලබා ගන්න කිරි විතරයි. එතකොට දැන් මේ රාජකීය භෝජන පව අතාරිනවා. එහෙම අතෑරලා තමන් තවමින් දුක් විඳිමින් මොකද කරන්නේ? දසදාසයන්ට අන කරනවා මෙපමණ වස්සෝ මරන්න ඕන. මෙපමණ අශ්වය ගෙනල්ලා මරන්න ඕන. පුළුවන් තරම් තනදරදී ගෙනෙව් කියලා දැසි දාසයන්ට අප්‍රමාණ දුක් දෙනවා. ඒ වගේම ඔවුන්ට දඬුවම් කරනවා. ඒ වගේම බොහෝ ප්‍රමාණයෙන් එළුවෝ කුකුල්ලු ඒ වගේම තමයි හරක් ඒ වගේම තමයි නොයේක් සත්තු ඝාතනය කරනවා. එතකොට එහෙම ඝාතනය කරමින් මහා යාග කරනවා අනාගතේ සැප ලබන්නේ කියලා හිතාගෙන. එතකොට උදේන ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා තමනුත් තවමින් අනනුත් තවමින් ජීවිතය ගත කරන පුද්ගලයෝ තමයි අන්න ඒ පුද්ගලයෝ අත්තන්තප පරන්තප කියලා කියන්නේ. එතකොට හතරවෙනි පුද්ගලයෝ තමයි නේව අත්තන්තප නේව පරන්තප. ඒ කියන්නේ තමන් තවන්නෙත් නැහැ, අනුන් තවන්නෙත් නැහැ. අන්න ඒ අය තමයි නේව අත්තන්තප නේව පරන්තප. එතකොට ඒ පුද්ගලයෝ කවුද? මේ උදේන ස්වාමීන් වහන්සේ දේශනා කරනවා බ්‍රාහ්මණය මේ ලෝකෙට කාලෙකට පස්සේ පහළ වෙනවා කෙලෙසුන්ගෙන් නිදහස් වෙච්ච ඒ වගේම තමයි මේ මුළු ලෝකයේම අවබෝධ කළ උතුම් ගුණ ඇති ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් ඒ තමයි නවරහදී ගුණයන්ගෙන් යුතු සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ඒ භාග්‍යතුන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා මුල යහපත් මැද යහපත් අග යහපත් කල්යාණ ධර්මයක් දේශනා කරනවා. උන්වහන්සේ භ්‍රමචර්යාවක් දේශනා කරනවා. උන්වහන්සේගේ ඒ මනා වූ දේශනාව අහලා කිසියම් වූ පුද්ගලයෙක් පැහැදිලා මේ ගිහි ගෙහි වාසය කිරීම බොහොම දුෂ්කරයි. ඒ වගේම තමයි කෙලෙස් වැඩි වීමට හේතු වෙනවා. මටත් මේ ශාසන භ්‍රමචර්යාව පුරන්න තියෙනවා නම් හොඳයි කියලා හිතාගෙන පැවිදි වෙනවා. එහෙම පැවිදි වෙලා ඔහු චූල සීල, මධ්‍යම සීල, මහා සීල කියන මේ සීලය ආරක්ෂා කරනවා. ඒ සීලය තුල ඔහු සමර්ථභාවයට පත් වෙලා පංච නීවරණ දුරු කරනවා. දුරු කරලා ඔහු පළවෙනි ධානයත්, දෙවෙනි ධානයත්, තුන්වෙනි ධානයත්, හතරවෙනි ධානයත් උපදවනවා. ඔහු සමාධිය බොහෝම හොඳට පුරුදු කරලා අනතුරුව ඔහු හිත ඒකාග්‍ර කරගෙන තමන් ඊට පිරිසිදු වුණා කියලා දැනගෙන කෙලෙසුන් පහව ගියා කියලා දැනගෙන ඔහු මොකද කරන්නේ පෙර જાති සිහි කරන නුවණ උපදවනවා කොහොමද පුබ්බේ නිවාසානුස්සති ඥානෙ උදා කර ගන්නවා ඒ වගේම තමයි එයින් අනතුරු ඔහු සත්‍යයන්ගේ චුතිය ඒ වගේම තමයි uppattiය දකින චුතූපපාත ඥානය පහල කර ගන්නවා. එතකොට සත්‍යයන් චුත වෙලා යම් තැනක අපි හිතමු නිරේ ගිහිල්ලා ඉපදුනා නම් ඒ නිරේ ගිහිල්ලා උපදින්න හේතු වෙච්ච හේතුව දකිනවා. යම් කිසි සත්ත්වයේ සුගතියේ ඉපදුනා නම් ඒ සුගතියේ උපදින්න හේතුව දකිනවා. මේ විදිහට සත්‍යයන්ගේ චුතිය, uppattiය දකින ඥාණයට අපි කියන චුතූපපාත ඥාණය. ඒ ඥාණය පාල කර ගන්නවා. ඒ වගේම තමයි ඔහු තවත් තමන්ගේ හිත මුදවනවා මේ ආශ්‍රයන්ගෙන් හිත මුදවා ගන්න. ඒ ආශ්‍රයන්ගෙන් හිත මුදවා ගන්න තමන්ගේ හිත යොමු කරාට පස්සේ සියලු ආශ්‍රයන් ඡය කරමින් ආශවක්ඛේ ඥානය ලබා ගන්නවා. ඒ ආශවක්ඛේ ඥානය ලබා ගත්තා කියලා කියන්නේ උතුම් අරිහත් භාවයටපත් වෙනවා. ඉතින් මේ උදේන ස්වාමින් වහන්සේ ගෝඨමුක බ්‍රාහ්මණයාට පැහැදිලි කරනවා බ්‍රාහ්මණය මේ උතුම් தත්වයටපත් වෙච්ච කෙනා තමයි නේවත්තන්තප නේව පරන්තප කියලා කියන්නේ තමන් තවන්නේත් නැති අනුන් තවන්නේත් නැති ස්වභාවයටපත් වෙනා විතරක් නෙමෙයි ඔහු සියලු ඇලීම් ප්‍රහාණය කරමින් ලෝකේ උත්තරීතර තැනටපත් වෙච්ච කෙනෙක් බවටපත් වෙනවා එතකොට ඒ තමයි මේ ලෝකේ ශ්‍රේෂ්ඨතම ධාර්මික වූ පැවිද්දක් ගත කරන කෙනා කියලා විස්තර කරාට පස්සේ මේ ගෝඨමුග බ්‍රාහ්මණයා උදේන ස්වාමින් වහන්සේට වර්ණනා කරනවා ස්වාමීනි ඊ타ම මනරම් ඊ타ම මනරම් දේශනාවක් හරියට යටිකුරු කරලා තිබිච්ච දෙයක් උඩුකුරු කළා හා සමානයි වැහිලා තිබිච්ච දෙයක් හරියට එලි එලි කළා හා සමානයි අන්ධකාරය යන කෙනෙකුට තෙල් පානක් පත්තු කරලා ආලෝකේ උදා කළා හා සමානයි. ඒ දේශනාව ඒකාන්තයෙන් සත්‍යයක්. හැබැයි මේ දේශනාව කරනකොට භාග්‍යතුන් වහන්සේ ජීවමානව නැතත් ගෝඨමක බ්‍රාහ්මණයා සඳහන් කරනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දහගව්වක් විසිගව්වක් නෙමේ සිය ගව්වක් දුර හිටියානම් ජීවත් සිටියානම් පරිණිරවාණයටපත් වෙලා සිටියේ නැත්නම් ඒ කාන්තෙම මම ඒ දුර ගෙවාගෙන ගිහිල්ලා උන්වහන්සේ සරණ යනවා. ස්වාමීනි අද පටන් මම තෙරුවන් සරණ ගියපු ශ්‍රාවකෙක් හැටියට දරා ගන්න කියනවා. එහෙම දරාගෙන මේ ගෝඨමුක බ්‍රාහ්මණයා භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් උපස්ථාන ශාලාවක් කරවමින් බොහෝ සෙයින් ස්වාමින් වහන්සේලාට අපෝපස්ථාන කළයි කියලා මේ සූත්‍රයේ අවසානයේ සඳහන් කරනවා ඉතින් ඔහුට ඒ ධාර්මික පැවිද්දක් ඔහුට දැක ගන්න පුළුවන්කම ලැබිච්ච නිසා එතකොට මේ සූත්‍රය ශ්‍රාවක භාෂිතයක් හැටියට විවරණය වුණත් මේ සූත්‍රය සඳහන් කරපු කරුණු බුදුරජාණන් වහන්සේ විසින් අනුදැන වදාළ ධර්ම කාරණයක්මයි මේ උදේනි ස්වාමින් වහන්සේ විසින් ගෝඨමුක බ්‍රාහ්මණයාට විවරණය කළේ. ඉතින් ගෝඨමුක බ්‍රාහ්මණයා මුල් කරගෙන මේ ධර්මපරියාය විවරණය වෙච්ච නිසා මේ සූත්‍රයට ගෝඨමුක සූත්‍රය කියලා විවරණය කරනවා. මේ පින්වත් පිරිසටත් මේ ධර්මපරියාය අනුගමනය කරමින් මේ ජීවිතයේදී සියලු ආශ්‍රයන් ඡය කරමින් අමා මහ නිවනින් සැනසීම පිණිස ඒකාන්ත හේතු වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදෙත්වා චිරං රක්කන්තු ශාසනං ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදෙත්වා චිරං රක්කන්තු දේශනං ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කං තුමන් පරන්ති ධර්ම ශ්‍රවණානිසංස බලයෙන් සියලු යහපතම වේවා